සම්මා සම්බුදු සරණයි සදහතුනි. කෙලෙසුන්ගෙන් සිත දූෂිත වීම ඉමහත් නපුරක් වන බැවින් එසේ නොවන පරිදි ප්‍රවේශම් විය යුතුයි. ප්‍රවේශම් වීම නම් බුදුරදුන් විසින් දේශිත උතුම් ශ්‍රී සද්ධර්මය සේවනය කිරීම සහ සිහියෙන් යුක්තව විසීමයි. එසේ වාසය කරන සත්පුරුෂයන්ගේ සිත්වල කෙලෙස් නැග සිටීම අඩුයි. සදහතුනි ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් කෙලෙස් සතුරන් පරාජය කොට සසර ගමන ජය ගන්නට ඔබහට ප්‍රඥා පාරමිතාවක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ ආරූප වාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ ආරූප වාහිනිය මැදිරියට වැඩම කළ තනවතුගොඩ ශ්‍රී ඥානාරාම භවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාශිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදු නාදදී নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා හොරණ දික්හේනපුර පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණී කාන්ති කඳනාරච්චි මහත්මිය සෞඛ්‍ය කීට විද්‍යා පුහුණු පාසලේ විශ්‍රාමික විදුහල්පති නජිත් සුමනසේන මහතා වෛද්‍ය රසංගි හංසනී දියණිය වෛද්‍ය ශාමින්ද බස්නායක පුතණුවන් සහ උදුලි ඉදුමිනී දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිස.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 පින්නතුනි අපි නිවන් අවබෝධ කර ගන්නට නම් අප චිත්තසංතානයේ තියෙන සියලුම කෙලෙස් අපි ගලවන්නට ඕනේ. මේ කෙලෙස් කියන දේවල් අපට අයිති දේවල් නෙවෙයි. කෙලෙස් කියන දේවල් බාහිරින් ආපු දේවල්. අපිට අයිති දෙයක් නම් කීයටවත් මේ වයින් කරන්නත් බෑ. එහෙමනම් පින්නතනේ ඕනම කෙලෙසයක් කපන්න පුළුවන්. ඕනම කෙලෙසයක් අයින් කරන්න පුළුවන්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් අපි මුලින්ම කල්පනා කරන්නට ඕන කොහෙන්ද එහෙනම් මේ කෙලෙස් අපේ ඇතුළට එන්නේ? මේ කෙලෙස් පින්නතුනේ අපේ ඇතුළට එන්නේ ආයතන 6 හරහා. ඒ කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ඊළඟට මේ කය මේ සිත කියන මේ ආයතන හරහා තමයි මේ කෙලෙස් ඇතුළට එන්නේ. එහෙමනම් විශේෂයෙන්ම බෞද්ධයන් මේ ආයතන පිළිබඳව හොඳට හිත යොමු කරන්නට ඕන. මේ ආයතන හය හොඳට තේරුම් ගත්තොත් සියල්ලම තේරුම් ගත්තා වගේ තමයි. දැන් බලන්න අපේ ජීවත් වීම කියලා කියන්නේ එතන නෙමෙයි. අපි ඇහෙන් රූප දකිනවා, බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, හිතට අරමුණු ගන්නවා. ඌට වඩා දෙයක් අපි කරනවද? අපි කිසිම කෙනෙක් ඌට වඩා දෙයක් කරන්නේ නැහැ. අපේ ලෝකේ තමයි ලෝක. හොඳට කල්පනා කරලා බලන්න. මොන තැන හිටියත් ඔච්චරයි අපි කරන්නේ. ඊළඟට පුතඥන අපගේ ලොකු අපේක්ෂාවක් තමයි සැප විඳීම. දැන් අපි සැප විඳිනවා දුක් විඳිනවා කියලා සම්මුති වශයෙන් කතා කරනවා නේද? ඒත් මොකක්ද සැප විඳිනවා කියලා කියන්නේ? සැප විඳිනවා කියලා කියන්නේ මේ හැට තමන් කැමතිම රූප ලැබෙනවා නම් ඔන්න සැප. කනට තමන් කැමතිම ශබ්ද තමන්ට ආදරෙන් කතා කරනවා නම් තමන් වර්ණනා කරනවා නම් ඒක තමයි සැපේ. නාසයට තමන් කැමති ආග්‍රහණ සුවඳ ලැබෙනවා නම් ඔන්න සැප. දිවට තමන් කැමති රස ලැබෙනවා නම් ඔන්න සැප. කයට තමන් කැමති පහස ලැබෙනවා නම් ඔන්න සැප. සිතටත් ඉතින් කැමැති කැමැති අරමුණුම නම් මතක් වෙන්නේ ඔන්න සැප. දුක කියලා කියන්නේ මොකක්ද? දුක කියලා කියන්නේ කියන්නේ පැත්ත. ඒ කියන්නේ ඇහැට තමන් අකමැතිම රූප ලැබෙනවා නම් ඔන්න දුක්. කනට අකමැති ශබ්ද ඇහෙනවා නම් ඔන්න දුක්. නාසයට අකමැති ආග්‍රහණ විඳින්න ලැබෙනවා නම් ඔන්න දුක. දිවට අකමැති රස ලැබෙනවා නම් ඔන්න දුක. කයට අකමැති පහස ලැබෙනවා නම් දුක. හිතට අකමැති මේ අරමුණු මනන් නිතර මතක් වෙන්නේ එකක් දුකක්. එහෙනම් දුකයි සැපයි කියලා කියන්නේ මහා ලොකු කද්දක් නෙවෙයි නේද? දුක් කියලා කියන්නේ මේ ආයතනයන්ට තමන් අකමැති දේවල් ලැබෙනවා නම් දුකයි කැමති දේවල් ටික ලැබෙනවා නම් සැපයි. සාමාන්‍ය පුතග්ජන ලෝකයා සැප දුක මයින්නේ කොහොමද? නැත්නම් දුක සැප මයින්නේ කොහොමද? කෙනෙක් ලොකු බංගලාවක ඉන්නවා නම් දෙසි දෙස්සු ඉන්නවා නම් යාන වාහන තියෙනවා නම් මිල මුදල් හොඳට තියෙනවා නම් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරනවා නම් සාමාන්‍ය ලෝකයා හිතනවා අනේ අරයා නම් ගොඩාක් සැප විඳිනවා කියලා. හැබැයි මේ මාලිගාවේ ඇතුළේ ඉන්න කෙනාට ඒ තුල ලැබෙන්නේ Taman අකමැති රූපණං, අකමැති ශබ්දණං, අකමැති ආග්‍රහණණං, අකමැති රසණං, අකමැති පහසණං, අකමැති අරමුණු නම් එන්නේ එහා ඉන්නේ ගිනි ගොඩක. එහෙමනම් අපිට භෞතික දේවල් වලින් කෙනෙක් සැප විඳිනවා කියලා කියන්න අමාරුයි. අපි හිතමු කෙනෙක් දුප්පත් පැලක ඉන්නවා. වරිච්ච ගහපු ගේක, ඉලුක් සෙවිලි කරපු ගේක, බොහෝම අසරණ වෙන්නවා. හැබැයි මේ පුද්ගලයාට තමන් කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ඒ තුල තියෙනවා නම් බාහිර ලෝකයා එයා දුක් විඳිනවා කියලා හිතුවත් එයා එතන සැප විඳිනවා. හැබැයි ඉතින් අපි තේරුම් ගන්නට ඕන දුකයි සැපයි කියලා දෙකක් තිබුණට පින්නතුලි බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ මේ ලෝකය පිහිටලා තියෙන්නේ දුකේ. දැන් අපි සැපක් නැත්තේ නෑ. සැපක් නැත්නම් තින් පුතර්ජන සත්‍යයා මේ පංචකාම මේ පස්සේ යන්නෙත් නෑනේ නේද? පුංචි ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදය අබෑටයක් නම් ආදීනවේ මහා මෙරු පර්වතයක් වගේ. ඒක ඉතින් අර හිතන කෙනෙකුට තමයි ඔක තේරෙන්නේ. එහෙම නැත්තම් තේරෙන්නේ නැහැ. දැන් බලන්න අපි පුංචිකයක් වෙනුවෙන් මොනතරම් අපි දුකක් විඳලා තියෙනවද නේද? දැන් මේකෙන් මම අදහස් කරන්නේ ඉගෙන ගන්න එපා කියලා එහෙම නෙවෙයි. දැන් බලන්න දැන් මෙතන වෛද්‍ය දියණියක් වෛද්‍ය පුතුණුවන් කෙනෙක් ඉන්නවා. දැන් බලන්න මේ වෛද්‍යවරයෙක් වෙන්න කොච්චරනම් දුකක් වින්දද නේද? මහන්සි වෙන්න ඕන. එතකොට බලන්න ඒක අපි හොඳට නුවණින් කල්පනා කරලා බැලුවොත් ඇත්තටම මේකෙන් ඒක කාමයේ ආදීනවයක් තමයි. මම ඉගෙන ගන්න එපා කියන කිනම නෙවෙයි. නමුත් සුළු සැපයක් වෙනුවෙන් අපි කොච්චර දුකක් විඳිනවද? ඊළඟට පින්නතුන එතනින් අපේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑනේ. ඊළඟට අපි ගෙවල් හදනවා, ළමයි හදනවා, යාන වාහන ගන්නවා. ඉතින් ඒ වෙනුවෙන් අපි කැප වෙන්න ඕනේ. හැබැයි මේවා කරන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ මේක තීරුම් අරගෙන අපි කරන්න ඕනේ. මේකේ ආදීනව පැත්ත දැක්කොත් තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන්. ආදීනවේ දැක්කේ නැත්නම් කවදාකවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් පිනතුලට තේරෙනවා අපි දුක සැප කියලා දෙකක් බෙදාගත්තට සැප ඕනම කෙනෙක් රජ කෙනෙක් වුණත් සැප බොහෝම චුට්ටයි දුක මහා මෙර පර්වතයක් වගේ. ඒ දේ අපි තේරුම් අරගෙන මේ ජීවිතේ ගත කරනවා නම් බොහෝම හොඳයි. එතකොට පින්නතුනේ දැන් පින්නතුලට තේරෙනවා මේ ආයතන 6 පිළිබඳව දැන ගැනීම කොච්චර වටිනවද කියලා. ඊළඟට මේ ආයතන හරහා තමයි අපි දැන් කිව්වා කෙලෙස් ඇති වෙන්නේ. මේ ආයතන හය සංවර කර ගැනීම තුළ තමයි සසර කෙටි වෙන්නේ. මේ ආයතන හරහාම තමයි කුසල් සිද්ධ කරගන්න පුළුවන්. මේ ආයතන හරහාම තමයි අකුසල් සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතන අල්ලගත්තා නම් ඔක්කොම අල්ලගත්ත වෙනවා. හැබැයි මේ වැඩේ කරන්න පින්නතුනේ අංක එකට තියෙන්න ඕනේ සතිය. සිහිය. දැන් අපි භාවනා කරනවා කියලා කරන්න වෙන දෙයක් නෙවෙයි නේද? අපි භාවනා කරනවා කියලා කරන්නේ ඇත්තටම සිහිය දියුණු කරන එක. දැන් බලන්න ඔය සියලුම භාවනා කර්මස්ථාන ගත්තොත් දැන් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන ඒ අනුපස්සනා හතර ගන්න බලන්න කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. දැන් කායානුපස්සනාවේ විතරක් තියෙනවා භාවනා 14ක්. ඒ භාවනා 14ෙන්ම මොකද කරන්නේ? කය පිළිබඳව සිහියෙන් ඉඳවි ගන්නවා. ඇයි අවබෝධ කරගන්න. ඊළඟට වේදනානුපස්සනා කියලා කියන්නේ විඳීම් පිළිබඳව. අපි සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. ඒ විඳීම් පිළිබඳව හොඳට අවදියෙන් අපි ඉන්නට ඕන. එතකොට තමයි ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට සිත පිළිබඳව අපි සිහියෙන් ඉන්නවා. ඇයි අවබෝධ කරගන්න. නොයේ ධර්මතා පිළිබඳව අපි සිහියෙන් ඉන්නවා අවබෝධ කරගන්න. එහෙමනම් මේ සිහිය කියන එක නම් හරීම වැදගත් යක්. දැන් කවුරු හරි අහුවොත් බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? බුද්ධ ධර්මය කියන්නේ මොකද්ද කියලා අටුවාව කියනවා දෙන්න තියෙන හොඳම පිළිතුරක් තමයි අප්පමාද. දැන් පින්නතුන් අහලා තියෙනව නේද අර ඇතාගේ ඒ ඇත් පියවර තුල ඕනම සිව්පාවකගේ පාසතහන් කියන්න පුළුවන් වෙන්නේ නැද අන්න ඒ වගේ තමයි අප්පමාද කියන වචනේ තුල මුළු බුද්ධ ධර්මයේම කියන්න පුළුවන්. අප්පමාද කියලා කියන්නේ අපිට තේරෙන විදිහට නම් ප්‍රමාදනය කියන එක නේද? ප්‍රමාද නැහැ කියලා කියන්නේ අටුවාව කියනවා අප්‍රමාද කියලා කියන්නේ සතිය. එහෙනම් බලන්න මේ සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ කිසිම අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම පින්නතුන අපේ ජීවිත ගත්තොත් අපි එක්ක අතීතින් ජීවත් වෙනවා. නැත්නම් අනාගතෙන් ජීවත් වෙනවා. මේ මොහොත ජීවත් වෙනවා හරිය අඩුයි අපි. එහෙමනම් තථාගතයන් වහන්සේ වදාරන්නේ මේ මොහොත ජීවත් වෙන්න. ඒ සඳහා අත්‍යවශ්‍ය දේ තමයි සිහිය. එහෙමනම් දැන් මේ ආයතන 6ට පින්නතුනේ මුරකාරයෝ 6 දිනක් දැම්මා වගේ අපි සිහිය දාලා තියෙනවා නම් අපි ඇතුළට ගන්න අරමුණු හොඳට තෝරා බේරා තමයි ගන්නේ. ඉතින් ඒ සිහිය නැති නිසා තමයි අපි අවශ්‍ය දේ කරනවා අනවශ්‍ය දේ කරනවා. ඒ තුලින් පුදුම විදිහට අපට අකුසල් එකතු වෙනවා. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ ආයතන හරහා තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. අපි දැන් මේ කෙලෙස් ප්‍රහාණය කරන ඒ තැනට එන්න කලින් තව දෙයක් දැනගන්නට ඕන. ඒ තමයි දැන් අපි මේ ඇහෙන් රූප දකිනවනේ. රූප දකිනකොට අපි කැමති දේවලුත් දකිනවා අකමැති දේවලුත් දකිනවා. හැබැයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුවක් නිසා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය තුල කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. දැන් බලන්න අපි අපේ ඇහැට අපි කැමති රූප දකිනවා. ලස්සන රූප දකිනවා. ලස්සන රූප දකින්න පින්නතුනේ ඉබේ නෙවෙයි. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි සංසාරේ ලස්සන රූප දකින්න අපි කුසලයක් කරලා තිබුණා. ඒ කුසලය නිසා තමයි අපි ලස්සන රූපයක් දකින්නේ. එතන සැප විඳිනවා කියන්නේ. සැප නිකන් ලැබෙන්නේ නෑනේ. එහෙනම් ඒ සඳහා කුසලයක් අපි කරලා තියෙන්න ඕන. ඒ කුසලයට අනුරූපව අපි ලස්සන රූපයක් දකිනවා. ලස්සන රූපයක් දැක්කහම අපිට ඇති වෙන්නේ මොකද්ද? ලස්සන රූපයක් දැක්කහම අපිට තේරෙන විදිහට ආසාවක් ඇති වෙනවා. නැත්නම් ලෝභයක් ඇති වෙනවා. ලෝභය කියලා කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. ඉතින් බලන්න මේ සසර මොනතරම් කුරිරුද නේද? හරි අසාධාරණයි වගේ. අපි සසර හොඳට කුසල් කරලා මේ ලස්සන රූප දකිනවා. නමුත් වර්තමාන ජීවිතය අපට එකතු වෙන්න මොනවද? අකුසලයි. ලෝභය කියන්නේ අකුසලයක් නේ. හරි අපි හිතමු අපි සසර අකුසල් කරලා සසර අකුසල් කරලා අකමැති රූපයක් දකිනවා. අකමැති රූපයක් දැක්කහම අපිට ඇති වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? අපි අකමැති අපි හිතමු අපි දකින්න කැමැතිම නැති පුද්ගලයා දකින්නකොට අපිට තරහක් දෙන්නේ නේද? ව්‍යාපාදි ද්වේෂය. එහෙනම් බලන්න අපි අකුසල් කරලා අකමැති පුද්ගලයා දකින්නකොට අපිට ඇති වෙන්නේ අකුසලයක්. දැන් පින්නතුනි මේ ධර්මය දැනගත්තාම තියෙන වාසිය තමයි සසර කුසල් කරලා ලස්සන රූපයක් දැක්කත් සසර අකුසල් කරලා අකමැති රූපයක් දැක්කත් අපිට ඒක කුසලයට හරවන්න පුළුවන්. දැන් අපි හිතමු ලස්සන කෙනෙක් දකිනවා. ඉතින් පුතත් ජන කමත ඉතින් බැඳීමක් නැත්නම් ආසාවක් ඇති වෙනවා. ලස්සන දෙයක් හරි මොනවා හරි. ඒ මොහොතේම හිතන්න පුළුවන් අනේ ඉතින් උක අනිත්‍යලා යන දෙයක් නේ. කියලා හිතන්න පුළුවන් නම් ඒ වෙලෙම කුසල්. දැන් අපි ලස්සන මලක් දකිනවා. ඉතින් ලෝකයේ තියෙන ලස්සන හොඳ නිර්මාණයක් මේ මල. ඒතරේ මල දැක්ක ගමන් අපිට එකපාරම ලෝභකමක් ඇති වෙලා අපිට ඒ වෙලෙම හිතන්න පුළුවන් නම් අනේ මේක තව දවස් දෙකකින් පර වෙලා යනවානේ. දැන් අපි මල් පූජා කිරීමේ ගාථාවේ තේරුමත් ඒක නේද? පූජීමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං. පුප්පං විලායාති යතයි ධම්මේ කායුත්ථය විනාශ භාවං. එතකොට බලන්න මේ ලෝකේ ලස්සන නිර්මාණයක් මේ මල බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඉතින් මේ මල මිලිල වෙලා පරවිලා යනවා වගේ තමයි මගේ ශරීරය මේ විදිහටම විය කියලා යනවා. එතකොට බලන්න ඕනම දෙයක් දැක්කහම අපට ඒ විදිහට අනිත්‍ය සංඥාවට හරවන්න පුළුවන් නම් අන්න කුසල. ඊළඟට අපි අකමැතිම පුජ්‍යලෙක් හරි දෙයක් හරි මොන හරි දෙයක් දකිනවා. අප හිතමු අපවිත්‍ර දෙයක් දැක්ක කියලා. ඉතින් අපිට පොඩ්ඩක් චික්කිය වෙලා කෙල ගහලා එහෙමනේ නේද? නමුත් ඉවිලිම අපට හිතන්න පුළුවන් නම් අනේ ඕවනේ මගේ ශරීරෙත් තියෙන්නේ කියලා. කෙලින්ම කුසල. ඔය විදිහට පින්නතුනි මේ සිහිය තියෙනවා නම් ධර්මඥානය තියෙනවා නම් හැම වෙලෙම කුසල් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මොන වෘත්තියද කුසල් සිද්ධ වෙන්න තියෙන කියන්නේ කුසල් සිද්ධ වෙන විදිහට ඕන වෘත්තියක් කරන්න පුළුවන්. විශේෂයෙන් වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ තමේ කරම කුසල් සිද්ධ කරගන්න පුළුවන් වෘත්තියක්. ඊළඟට ගුරුවරයෙක් කියලා කියන්නේ ඊළඟට බාසුන් නැහැ කෙනෙක් උනත් අනේ ගේ හදනකොට අනේ මේ නිවසේ ඉන්න අය සුවපත් වේවා කියන සංඥාවෙන් කරා නම් සම්පත් හම් වෙනවා කුසලොත් හම් වෙනවා රියදුරේ වාහනේ ලැබගෙන යනකොට අනේ මං මේ බස් එකේ ඉන්න අය ආරක්ෂා කරගෙන මම යන්න ඕන එහෙම ගියා නම් කුසල් ඊළඟට පින්නතුනි ගෘහණයක් ඊතර කෑම හදනවා. අනේ මගේ ස්වාමියා දරුවන් ආයු වර්ණ සබ්බල ප්‍රඥාවෙන් වැඩේවා කියලා හිතලා දාන කෑම හදනවා නම් කුසල්. ඊතර ඕනම දෙයක් මේ සිහිය තියෙනවා නම් ධර්ම ඥානය තියෙනවා නම් කුසල් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි ධර්ම ඥානය නැත්නම් අසත්‍ය අසම්පදන්නේ නම් තියෙන්නේ කරන හැම දෙයක්ම පෙරලෙන්නේ කොහෙටද? අකුසල පැත්තට. එහෙමනම් පින්නතුනි දැන් පින්නතුන හොඳට තේරුම් ගන්නට ඕන මේ ආයතන හරහා තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කෙලෙස් ප්‍රහාණයේදී අපි ධර්ම දේශනාවක නිවන් සැප ලැබේවා කියනකොට සාදු කිව්ව ඵලියටම නිවන් දකින්න බෑ. මම මේ කියන එක තේරුම් ගන්න සාදු කියන එක නවත්තන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. සාදු කියන්න ඕනේ. එතකොට ප්‍රසාදය තියලා අනිකුසාසිත වැඩෙනවානේ. මම මේ කියන්නේ නිවන් දකින්නට අපි හිතනවට වඩා ප්‍රබල වීරියක් තියෙන්නට ඕන. ඒකනි සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන්නේ ආතාපි සම්පදානෝ සතිමා. දින හතකින් උනත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන් හැබැයි කරුණු තුනක් තියෙන්නට ඕන. ඒකේ අංක එක තමයි ආතාපි. ආතාපි කියන්නේ මොකද්ද? දැඩි වීරිය. වීරිය නැතුව මුකුත්ම කරන්න බෑ. ආතාපි සම්පදාන නුවණ. සතිමා කියන්නේ සිහිය. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගෙත් එහෙමයි හැම අංගයක්ම සම්පූර්ණ වෙන්න තුන් දෙනෙක් එකතු වෙනවා. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. ඒ තුන් දෙනා එකතු වුණොත් තමයි සම්මා වාචා සම්පූර්ණ වෙන්නේ. ඒ තුන් දෙනා එකතු වුණොත් තමයි සම්මා කම්මන්ත සම්පූර්ණ වෙන්නේ. එතකොට බලන්න එකම දේ සම්මා දිට්ඨි කියන්නේ නුවණ, සම්මා වායාම කියන්නේ වීරිය, සම්මා සති කියන්නේ සිහිය. එහෙනම් මේ තුන් දෙනා එකතු වෙලා තමයි හැම කුසලයක්ම කරන්නේ. අවබෝධයක් තියෙන්න මෙපේ. ඊළඟට දැන් මේ බණහනකොට සිහිය තියෙන්න ඕන. නැත්තම් කය මෙතන තියලා සිත වෙන තැනක තියාගෙන ඉන්න පුළුවන්. ඊළඟට සිත ගියොත් වහාම ගන්න වීරිය තියෙන්න ඕන. මේ තුන් දෙනා නැතුව මොනම පින්කමක්වත් මොනම කුසලයක්වත් කරගන්න පුළුවන් කම නැහැ. එහෙමනම් දැන් අපේ තුරට එන ඔය කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, ඊළඟට අවිහිංසා සංකල්පනා ඊළඟට පිනු තවත් මොලේ අනේක විද අකුසල සංකල්පනා මැඩ පවත්වන්නට මේ කියන වීරිය ප්‍රබලව තියෙන්න ඕන. දැන් ඒක මේ සූත්‍ර පාඨයේ විස්තර කරනකොට ඔයගොල්ලන්ට තේරෙයි. බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙලෙස් ප්‍රහාණයදී පළමුවෙන්ම නාදිවාසේති. නාදි වාසීති කියලා කියන්නේ කෙලෙස් ඇතුළට ගන්නෙ නෑ. දෙමුක කියන්න ලේසි. නමුත් ඇතුළට එන එක එහෙම වළක්වන්න පුළුවන්ද? ලේසියෙන්. බෑ. ඒ සඳහා සම්පූර්ණ වෙන්න ඕන වපසරයක් තියෙනවා. ඇතුළට ගන්න නැතුව ඉන්න. ඒ සඳහා ඉතින් සද්ධර්ම ශ්‍රවණේ ලැබිලා ඊට කලින් කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා ශ්‍රී සද්ධර්මයේ ලැබිලා ශ්‍රද්ධාව හොඳට වැඩිලා යෝනිසෝ මනසිකාරයෙන් වැඩුණාට පස්සේ තමයි ඊළඟට සති සිහිනුවන දෙකත් වැඩුණාට පස්සේ තමයි ඔන්න ඉන්ද්‍රිය සංවර වෙන්නේ. දැන් අපි සාමාන්‍ය චික සමාදන් වෙනවනේ. ওই ශික්ෂාපද පහ ආරක්ෂා කිරීම ඉතාම වැදගත්. හැබැයි පින්නතුනි ඒක පරිපූර්ණ සීලයක් වෙන්න නම් නිවන් පිණිස උපකාර වන සීලයක් වෙන්න නම් අපේ මේ ඉන්ද්‍රිය ටික සංවර වෙන්න ඕන. එහෙම සංවර වුනේ නැත්නම් ඒක පරිපූර්ණ සීලයක් වෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න නාදිවාසීති ඇතුළට ගන්න නැතුව ඉන්න නම් දැන් ඔය මම ඔය මුලින් කියපු ටික සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්මය, සද්ධාව, ඊළඟට යෝනිසෝ මනසිකාරය සිහිනවන ඉන්ද්‍රිය සංවරය. ඒතර ඉන්ද්‍රිය සංවරය තිබුණොත් තමයි අර නාදි වාසයේදී ඇතුළට ගන්න නැතුව ඉන්න පුළුවන්. මේක ලේසි වැඩක් නෙවෙයි. මේක තමයි අප්‍රමාදී කියලා කියන්නේ. ඒතර මේක තමයි සිහිය කියලා කියන්නේ. දැන් බලන්න ඉස්සර අපි අපේ ගම්වල අපේ අම්මලා රාත්‍රී කාලයේට රෑ ගෝවිගෙන එනකොට දොරවල් වහනවා, ජනෙල් වහනවා නේද? ඊළඟට මට මතකයි ඔය දොරේ යට අර පුංචි ඉඩසක් තියෙනවනම් අම්මලා එතන තුවා කෑල්ලක් දානවා. මොකද සතෙක් ඇතුළට එයි කියලා බයට. අන්න ඒ වගේ අපේ මේ ඉන්ද්‍රිය, ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතනයන් හොඳට සංවර කරගන්න ඕන. දැන් අම්මලා සතෙකුට සර්පේකුට ඇතුළට එන්න ඉඩ නොදී වළක්වනවා වගේ. ඉතින් මේක ඇත්තටම හොඳට සිහිය නැති කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕනම් දවසක් දෙකක් මාසයක් එහෙම කළත් දිගටම මේක අල්ලගෙන යනවා කෙනෙක් ලේසි නෑ. හොඳට මතක තියාගන්න ඕනේ ගොඩාක් ඔය සිහිය දිනු කරන අයට ප්‍රතිපත්ති පුරණ අයට ඇතිවෙන උපක්ලේශයක් තමයි දැන් මොකද කරන්නේ? දැන් සිහිය ටිකක් දිනු කළා දැන් හරි ස්වාමීන් වහන්සේ ඊළඟට මොකද්ද? ඊළඟට මොකද්ද? ඒකමයි අහන්නේ. ඒකට ප්‍රධාන හේතුව අපේ ජීවිත පින්නතුන එහෙමනේ. අපි පුංචි කාලේ ශිෂ්‍යත්ව විභාග. ඊළඟට සාමාන්‍ය පෙළ උසස් පෙළ ඒවා අපි පැනගෙන පැනගෙන එනවා. ඊළඟට විශ්වවිද්‍යාල, ඊළඟට රැකියාව, ඊළඟට කසාදේ. හැම එකම පයින්නවා. ඉතින් පැනන පැනන ඇවිල්ලා අන්තිම ළමයි හදලා ළමයි කසාද බන්දලා ඔක්කොම කරලා දැන් බලනවා නිවනත් ඒ විදිහෙන් පැනගන්න. ඒකට දැන් ගොඩාක් අය කියන්නේ දැන් අහවල් අධර්මයේ පස්සේ යන්නේ ගොඩාක් දොස්තරලානේ කියනවා. ඉතින් ඒගොල්ලෝ තමයි යන්නේ. මොකද අර ඒගොල්ලෝගේ ජීවිතවලට හුරු වෙලා තියෙන්නේ අර හැම කඩයිමක්ම පැනගෙන පැනගෙන ඇවිල්ලා නිවන කියන එකත් එහෙම පයින්න හදනවා. එහෙම ඒක පයින්න පුළුවන් කමක් නැහැ. ඒක බොහොම කල්පනාවෙන් අල්ලන්නට ඕන. එහෙම පයින්න ගියොත් හරිය අපරාධේ අර සුගතිගාමී වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙලා යනවා. දැන් බොහෝ දෙනා උන සම්බුද්ධ පූජා පවත්තලා බණ අහලා භාවනා කරලා අපිටම ඇවිල්ලා තියෙන අනේ අපරාධය අපි ඒව කර කර හිටියේ. අපේ කාලේ නිකම්ම ගියා මේ පුංචි දෙයයිනේ මේක තියෙන්නේ කියනවා. ඉතින් එහෙම කරගන්න පුළුවන් නම් පින්නතුනි මොන තරම් අය නේද? මාර්ගඵල ලබයිද? අද මේ මාර්ගඵල කියන එක විහිළුවක් වෙලා තියෙන්නේ. එතකොට බලන්න රහතන් වහන්සේලා අන්තර්ජාලේ කොච්චර ඉන්නවද නේද? දැන් මේ රටේ ඉන්න අය ටිකක් මෙහෙමවත් බේරිලා ඉන්නවා කියලා හිතෙනවා. ඔය දැන් අපේම අය ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ ඔය වෙනත් රටවල් වල ඉන්න අය ඒ YouTube එකකින්මනේ බණ අහන්නේ. ඒ අය පින්නතුනේ හරිම පව්. ඒ අය අර පුංචි දරුවෝ වගේ දැන් පුංචි ළමයි තනගාගෙන යනකොට හම්බෙන හැමදේම කටේ දා ගන්න ඕනේ. අන්න ඒ වගේ තමයි ඇත්තන්ට වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝම කල්පනාවෙන් අපි මේ ධර්මය අල්ලන්නට ඕන. එහෙම නැති වුණොත් හරියම විපත්තියක් අපට වෙන්නේ. එහෙමනම් දැන් මේ පින්නතුල හොඳට හිතට ගන්න අපි මේවා ටික ටික පුහුණු වෙන්න පුළුවන්. ටික ටික පුහුණු වෙනකොට සාමාන්‍ය කාලයක් යනකොට ඒක හරි පහසුවෙන් කරන්න පුළුවන්. විෂයක් වුණත් භාෂාවක් වුණත් මුලින් පටන් ගන්න හරි අමාරුනේ නේද? යම් කිසි දැනුමක් ඇති කරගත්තට පස්සේ නිකම්ම යනවා. පාඩම් කරන්න ගත්තම උනත් නේද? දැන් අපිට මතක අපි පැවිදි වෙන්න ඉන්නකොට ඉතින් අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ තමයි දැන් මේ පැවිදි වෙන වාක්‍ය කොහොමද පාඩම් කරගන්නේ කියලා. මුලින්ම ආපු කාලේ. හැබැයි පින්නතුනේ මේක හුරු වුණාට පස්සේ ગાථා 100 200 පාඩම් දෙනවා එක දවසට. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි හුරු වුණාට පස්සේ. ඒ වගේ තමයි මේ වැඩපිළිවෙල. මේ සිහිය වුණත් එහෙමයි. දැන් මේ ටික අමුතුවෙන් මහනකට අනේ කරන්නේ කොහොමද? මගේ හිත තප්පරයක්වත් එක තැන තියාගන්න බෑනේ. ඒවා හිතෙන්න පුළුවන්. නමුත් මේක හුරු කරගත්තට පස්සේ කෙරෙන හැම දෙයක්ම කුසල්. ඒකට සමහරු බය වෙනවා අනේ ඉතින් අපේ මේ ගිහි ජීවිත විනෝදෙන් ගත කරන්න ඕන නේද? ඉතින් කිසිම බාධාවක් නැහැ විනෝදෙට. දැන් මේ සිහියෙන් ඉන්න කෙනා, සිල් රකින්න කෙනා බිම් බලාගෙන ඉන්නව නෑ. බොහොම හොඳට ස්කාන සාමාන්‍ය කෙනෙකුට පේන්නේ එයා හොඳ කෙනෙක්ද? එහෙම පේන්න ඕනත් නැහැ. තමන්ගේ හිත රැකිනවා. ඉතින් එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම හිතට ගන්න මේ ඉන්ද්‍රිය ටික සංවර කරගන්න ඕනේ අකුසල ධර්ම වෙන්නේ නැතිවෙන්න. හරියට දොරටු පාලකයෝ දක්ෂ දොරටු පාලකයා ඇතුළට එන කෙනාගේ මූණ බලන කියනවනේ මෙයා ඇතුළට නැත්තම් ඉස්සර ආරක්ෂක අංශවල වැඩ කරපු අයට පුදුම ඉවක් තිබුණා. එයාට තේරෙනවා මෙයා හතුරෙක්ද මිතුරෙක්ද කියලා. අන්න ඒ වගේ සිහියෙන් ඉන්න කෙනාට කෙලෙසයක් තේරෙනවා ඒ වගේම අර්ථවත් දෙයක් තේරෙනවා. එහෙනම් ඔන්න පළවෙනි පින්ම තමයි මොකද්ද? නාදිවා සීති. ඇතුළට ගන්න. ඊළඟට දෙවෙනි එක තමයි පජහති. පජහති කියලා කියන්නේ දැන් එහෙම අතුරට ගන්නෑ කියාගෙන අපි සිටියට පුංචි ප්‍රමාදයක් ඇති. ඒක ඇත්තන්ට නෙවෙයි. හොඳට භාවනා කරන යෝගාවචරයෙක් වුණත් තන්නේම නැහැ කෙලෙස් වලට අහු වෙනවා. ඒක හරිම පුදුම දෙයක්. සාමාන්‍යයෙන් මේ පුතත්ජන ලෝකයා හොඳට හිටපු ස්වාමීන් වහන්සේ නමක් කෙලෙස් වලට අහුණාම නිකන් පුදුම වෙලා කතා කරනවා. ඇත්තට පුදුම වෙන්න දෙයක් නෙවෙයි ඒක. ඒක තමයි ලෝකේ යන ස්වභාවය. සාමාන්‍යයෙන් ගඟක් පහළට කරන්න කිසි ආයාසයක් අවශ්‍ය නැහැනේ. ඒ වගේ තමයි වික්ෂුන් වහන්සේ නමකට උනත් කෙලෙස් වලට අහු වෙනවා කියන එක අරුමයක් නෙවෙයි. අරුමය තමයි කෙලෙස් වලට අහු නොවි ඒ භ්‍රමචර්යාව ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්නේ. ඒකයි පුදුම වෙන්න ඕනේ. එහෙම නැතුව මේ යම් කිසි භික්ෂුවක් හරි කවුරු හරි තාපසයෙක් හරි පිරිහුණොත් අපි ඕකට 아무තු වෙන්න දෙයක් නැහැ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් මේ එක්කන්ට උනත් බලන්නකෝ. කෙලෙස් වලට අපිව කවුරුත් මෙහෙවන්න උනත්. දැන් අපිට දැන් මේ දරුවන්ට පුංචි කාලේ අම්මා තාත්තා කියලා දුන්නද පුතේ මෙහෙම ලෝභ කරන්න. මේ විදිහට ඊර්ෂ්‍යා කරන්න, ඔයා වැරදි ඊර්ෂ්‍යා කළා. කවදාවත් එහෙම කියලා තියනවද? නමුත් ළමයි දන්නවා ඒක. ඒ මොකද කෙලෙස් කියන දේවල් අපට හුරු දේවල්. සසර පුරාම අපි පංචකාමයක් එක්ක නිහිතේ. ඉතින් පංචකාමයක් එක්ක හිටපු අපි අර පුරුදු කරලා තියෙන වැඩියෙන්ම මේ පැත්ත. ඒ පැත්ත පුරුදු කරපු අයට පින්නතුනේ එක පාරම එන්නේ කෙලෙස් තමයි. හැබැයි නිකෙලෙස් පැත්ත ගොඩාක් පුරුදු කරපු අයට ඒ කුසල් පැත්තත් එනවා. දැන් බලන්න සරියොත් මහරහතන් වහන්සේ එක දිගටම ආත්ම 500ක් භ්‍රමචර්යාව මහානදම් පොසත් වෙනවා. ඉතින් දැන් උපතිස්ස පරිබ්‍රාජක හැටියට ඉපදිච්ච වෙලාවේ අර නාට්‍යයක් බලන්න ගියානේ. නාට්‍ය බලන්න ගිහලා හිතුණා අනේ මේ මොන පිස්සුවක්ද මේ කරන්නේ? අපි මේ ඇහැ රවට්ටන එක, කන රවට්ටන එක මොකද්ද මේකේ තේරුම? ඒකට හේතුව මොකද්ද? පුරුදු කරේම නිකලිස් පැත්ත. ඉතින් එහෙමනම් අපි පුරුදු කරන දේ කුම්මලට ඉස්සරහට එනවා. ඉතින් කෙලස් කියන දේවල් පුදුම වේගවත්. අන්න ඒදී අපි තේරුම් ගන්නට ඕන. එතකොට දැන් බලන්න පජහති කියලා කියන්නේ දැන් අපි අර උපමාවම ගමු. දැන් අපි කිව්වා අපේ අම්මලා ගෙදරට සතෙක් කෙනෙක් එයි කියලා හිතලා ජනේල් දොරවල් වහලා පුංචි සිදුරු වගේ තියෙන තැනොත් වහනවා. අපි හිතමුකෝ පුංචි ප්‍රමාදයක් තිබිලා කෙනකින් ඔන්න පොළොගේ ගේ ඇතුළට රිංගුවා. දැන් ගෙදර කවුරු හරි කෙනෙක් දකිනවා සර්පයා ඇතුළට ආපු බව. ඉතින් දැන් මොකද කරන්නේ? එදා දවසේ අපි හිතමු ගමක නම් කුඹුරු වැඩ කරලා හරිය මහන්සි. නැත්තම් මොනවා හරි දෙයක් ලොකු වැඩක් කරලා පුදුම වෙහෙසයි හැමෝටම. මේ අය හිතනවාද අනේ උන්නේ සර්පය ඇතුලේ හිටපු දින් හිට උදේට අපි වයින් කරමු කියලා එහෙම ඉන්නවද? නෑ. කොච්චර අමාරු වුණත් gedara බඩු ඔක්කොම එළියට දාලා හරි සර්පය එළියට දානවා. මොකද දන්නවා මේක ඇතුලේ හිටියොත් ලොකු ප්‍රශ්නයක්. අන්න ඒ වගේ හිතන්න කියනවා මේ කෙලෙස් පිළිබඳව. කෙලෙස් ඇතුළට ආවොත් වහාම අයින් කරන්න ඕන. ඒක තමයි පජහති කියලා කියන්නේ. කෙලෙස් වලට ඇතුළේ ඉන්න දෙන්න හොඳ නැහැ. දැන් අපේ කකුලේ කටුවක් කනනොත් අපි වහාම කකුලේ කටුව අයින් කරගන්නව නේද? කවුරු කාට හරි කියලා අයින් කරගන්නව නැත්නම් අපිම වුණත් තනි කකුලෙන් හිටගෙන හරි ඒ කටුව අයින් කරන්න බලනවා. මොකද ඇතුළේ තිබ්බොත් ලොකු ප්‍රශ්නයක්. අන්න ඒ වගේ තමයි අපේ මේ ඇතුලේ එක කෙලෙසයක් හරි ඇතුලට ගියොත් වහාම ඒක අයින් කරන්න ඕන. ඒක පින්නතනේ පුරුදු වුණාම හරි ලේසි. දැන් අපි හිතමු දැන් කෙනෙක් ගිහි පින්නත් එක්ක හිතනවා අනේ ඔහොමත් පුළුවන්ද? හරි ලඩක් නේ. මම පුතත් ජනෙක් නේ. මං ගිහියෙක් නේ. ඔය කියන කිනිදිර වැඩ කරන්නත් බෑනේ. එහෙම හිතුවොත් පරාදයි. කෙලෙස් හටනට මුහුණ දෙන කෙනා අනිවාර්යෙන්ම ඇතුළට එනකොටම අයින් කරන්න ඕනේ. නැත්තම් පිළිකාවක් වගේ තමයි. පිළිකාවක් තිබුණොත් ඇතුළේ තියෙන බෝ වෙලා යනවනේ. අන්න ඒ වගේ තමයි මේ කෙලෙස්. කෙලෙස් ඇතුළට ආපු ගමන් අපි අයින් කරන්න ඕනේ උන්න දෙවෙනි පියවර. එතකොට බලන්න දැන් අපිට ওই තරම් වීරියක් තියනවාද? අපිට ওই තරම් වීරියක් නැහැ. ඉතින් අපි ඕනනම් දවස් 10ක භාවනාවකට යනවා. ගිහිල්ලා භාවනා කරනවා. ටිකක් ආය ඇවිල්ලා පුරුදු වැඩේම කරගෙන යනවා. ඉතින් කියනවා මේ අම්මෝ ලේසි නෑ මේ කෙලෙස් නැති කරන්න කියලා අපි කියනවා නේද? ඉතින් එහෙම අර භාගට භාගට කරාට මේකේ කෙලෙස් අයින් කරගන්න බෑ. හැබැයි එහෙම කරන එකත් වටිනවා. මොකද අපිට ලැබෙන අවස්ථාවෙන් ලැබෙන ලැබෙන අවස්ථාවෙන් අපි මේක පුරුදු කරනවා නම් කවදා හරි අපිට ඒක ඒකාන්තයෙන්ම පිහිට වෙනවා. එතකොට දැන් පජහති කියන කාරණේ පැහැදිලි. ඇතුළට කෙලෙස් ආපුවාම වහාම අපි අයින් කරන්න ඕන. ඊළඟට තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර තමයි පින්නතුනේ විනෝදේති. විනෝදේති කියලා කියන්නේ කෙලස් ඇතුළට ආපුවාම දැන් ඉතින් කොච්චර දැන් ඔන්න ඉස්සලම රැකගෙන ඉන්නවා. නාදිවාසීති. රැකගෙන හිටියා ආපහු ඉතින් ඇතුළට එනවා. ඇතුළට ආවොත් අයින් කරන එක පජහති. ඒ ඇතුළට ඇවිල්ලා ඒ අයින් කරත් ආයෙත් ඉතින් කෙලස් එනවා. මොකද ඉතින් පුතඥානෙක්නේ. ආයෙ කෙලස් එනකොට ඒ ආපු කෙලස් අයින් කරනකොට විනෝදේති කියලා කියන්නේ චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරනවා. දැන් චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරාට ආයෙන්න පුළුවන්. හැබැයි අයින් කරනකොට භාගයට අයින් කරන්නේ නැහැ. දැන් බොහෝ යෝගාවචරයන්ට බොහෝ දිනාට තියෙන දෙයක් තමයි කෙලෙස් අයින් කරනකොට ටිකක් පියාගෙන ටිකක් අයින් කරනවා. උදාහරණයක් දෙන්න අපි හිතමු දැන් තරහක්. තරහක් හිතට ආවට පස්සේ මොකද කරන්නේ? තරහක් හිතට ආවට පස්සේ තින් බොරුවට ටිකක් ඒක පොඩ්ඩක් පාලනය කරගෙන ඉන් තරහකාරයාට hina වෙලා ඉන්න ඇතුලේ තරහ හොඳටම තියෙනවා. එහෙම තියෙනව නේද? නමුත් ඒකට හේතු සකස් වෙච්ච ගමන් අරකපත් වෙලා එනවා. එහෙමනම් අපි මේ කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕනේ. මෙත් වඩලා වඩලා වඩලා අර කෙනා කෙරෙහි පුදුම තෙතමනයක් ඇති වෙනකම් මේ කෙලෙසි අයින් කරන්න මහන්සි ගන්න ඕන. ඉතින් මේ හැම දෙයකදීම මතක තියාගන්න මේක මුල් අවදී තමයි අමාරු. පුරුදු කරගත්තට පස්සේ හරිම ලේසි වැඩක් මේක. එහෙමනම් දැන් විනෝදේති කියන එක පැහැදිලි චුට්ටක්වත් ඉතුරු කරන්නේ නැහැ. දැන් වෛද්‍යවරයෙක් බලන්න පිළිකාවක් හැදුනහම අපි හිතමු සැත්කමකින් අයින් කරනවා. වෛද්‍යවරයා කියනවා දැන් ඔයගොල්ලෝ අහලා ඇති. ඔන්න මම පුළුවන් තරම් මේක අයින් කරා. ඉතුරු ටිකට අපි කරන්ට් එක අල්ලමු, තෙරපි කරමු. එතකොට මේ ඉතුරු මොන හරි තිබ්බොත් ඒකක් නැති වෙලා යයි කියලා කියනව නේද? මොකද වෛද්‍යවරයා දන්නා එක ශෛලයක හරි මේ පිළිකාකාරකයේ තිබ්බොත් තාපහු මේක ඇති වෙනවා. එහෙමනම් කෙලෙස් අයින් කරනකොට තුට්ටක්වත් ඉතුරු නොකර අපි අයින් කරන්න ඕනේ. ආය කෙලෙස් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපේ කාර්යභාරය තමයි අයින් කරනකොට හැබැයි චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්නට ඕන. ඒක තුන්වෙනි පියවර. ඊළඟට පින්නතුනේ ව්‍යන්ති කරෝති. ව්‍යන්ති කරෝති කියලා කියන්නේ කෙලෙස් එන එන පාරට අයින් කරන්න ඕන. දැන් උන්න දැන් ඉස්සෙල්ලාම එන්න දුන්නේ නැහැ. නමුත් ආවා. ආවට පස්සේ අයින් කරා. ආයෙත් ආවා. ආයෙත් ආවට පස්සේ ආපු කෙලෙසි චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරා. ඒ කරත් එනවා. ඒක තමයි ස්වභාවය. ඔක තේරුම් ගත්තේ නැති අය වැටෙනවා. අපෝ මේක කරන්න බෑ. මම ওই සම්බුද්ධ පූජාවක් කරගෙන බණක් අහගෙන ඔහි ඉන්නවා මේ වැඩේට බහින්නේ. එහෙම කියනවා. මේ ස්වාමීන් වහන්සේලා පවා කියනවා. ඒක තමයි මේ කෙලෙස් වල ස්වභාවය. එහෙමනම් ව්‍යන්ති කරෝති. ව්‍යන්ති කරෝති කියලා කියන්නේ එනේන පාරට පහර දෙන්න ඕන. ඒක බලන්න මේ කෙලෙස් සටන කියන එක අපි හිතන තරම් ඔය ඔන්න අවබෝධ වුණා කියන වගේ වැඩක්ද? නෑ. එනේන පාරට පහර දෙන්න ඕන කියලා කියන්නේ මෙහෙමයි. අපි හිතමු දැන් අපේ ගෙදරකට එනවා හිඟන්නේ නාචකේ. හිඟන්නට අපි කන්න බොන්න දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, මිලමුදලුත් දෙනවා. දැන් මෙයා මේ ගෙදරට හොඳටම හුරු වෙනවා. හැමදාම එනවා ඉතින්. හැමදාම දෙනවා. දැන් මේ ගෙදර ගෘහමූලිකයා දවසක් ගමනක් යනකොට හිඟන්න හොඳටම ඉන්නවා පාළේ වෙනි වෙනි බීලා. අර මනුස්සයා කලකිරෙනවා. අපෝ මේ මිනිහත් නම් ආය දෙන්නේ එහෙම හිතනවා. එහෙම හිතලා ගෙදර අයත් දැනුවත් කරනවා ආවට මොකුත් කියන්න යන්න එපා, රණ්ඩු වෙන්න එපා. ওই මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ. මුකුත් හැබැයි දෙන්න එපා කියනවා. ඉතින් හිතන්නවන්න එනවා පළවෙනි දවසේ බලාගෙන ඉන්නවා ලැබෙන්නේ නැහැ. එයා හිතන මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. දෙවෙනි දවසෙත් තියෙනවා. ඉඩක් නැහැ. හිතන්නට දැන් ලොකු ප්‍රශ්නාර්ථයක්. මේ මොකද? තුන්වෙනි දවසෙත් තියෙනවා එදා හම්බෙන්නේ නැහැ. හිතන්න හිතනවා මොකක්ම හරි ගැටලුවක් තියෙනවා මෙතන. ඕන දෙයක් වෙන්න කියන හතරවෙනි දවසෙත් ඇවිල්ලා බලනවා. එදා හම්බෙන්නේ නැහැ. නිකන් හිතනවා දැන් තින් මෙතෙන්ට ඇවිල්ලා වැඩක් නැහැ. අන්න ඒ වගේ තමයි අපි කෙලෙස් වලට කරන්න ඕනේ. එන එන පාරට ගැහුවනම් කෙලෙස් වලටත් එපා වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් එන එන පාරට බාර ගන්න එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. රාගයක් ඇති වෙන්න නම් නිකම් ඇති වෙන්නේ නැහැනේ. සුභ අරමුණේදී අයෝනිසෝ මානසිකාරෙන් ශාලස්සනයි සෝ. එහෙම හිතනකොට තියෙනවා රාගේ. ඊළඟට ගැටෙන අරමුණක් හම් වෙනකොට අර කොච්චි මං අවදි මං අදිලි මං ওই මෙන්න මට මෙහෙමයි කරේ අරමයි කරේ නේද? ඒ විදිහට අල්ල ගන්නවා. එතකොට ඉතින් ගින්නට පිදුරු දැම්මා වගේ තමයි අර ක්‍රෝධ ගින්න ඇවිලෙනවා. දැන් බලන්න පින්න තුනේ දැන් අපිට තියෙන්නේ දැන් අපි එක බණක් ඇහුවාම දැන් මේ ධර්ම දේශනාව අපේ ජීවිතයට ගලප ගන්නකොට දැන් මේ බණම තව පාරක් අපිට අහන්න හම්බෙනවා. ආ මං ඕක අහලා තියෙනවා කියලා අපි හිතනවා. හැබැයි දැන් බලන්න එකම කෙලෙසි අල්ලගෙන අපි කොච්චර යනවද? සමහරලාට ඉස්කෝලේ යන කාලේ ඇතිවිච්ච ගැටිමක්. දැන් සමහර අය මේ මට කියලා තියෙනවා. දැන් මේ හොඳටම වයෝවෘතයි. දැන් දෙන්න තරහයි. දැන් අපි අහනවා මොකද නෑ මට ওই මිනිස්සු අල්ලන්නේ. හේතුව හැම ඉස්කෝලේ යන කාලේ කරපු කපටිකමක්. එතකොට බලන්න දැන් අර එක කෙලෙසි අවුරුදු ගාණක් අල්ලකට ඉන්නවා. ওই විදිහට කුසලයේ අල්ලන්න පුළුවන් නම් කොච්චර දෙයක්දනේ? ඒක අල්ලන්න බෑ. අර එදා විච්ච අකටයුත්ත අර මිනිස්යාගේ මොන ගුණේ තිබ්බත් ඒක අල්ලන්නේ අල්ලන්නෙම අර අකටයුත්ත. එතකොට බලන්න පින්නතල මේ තථාගත ධර්මයේ තියෙන ඇත්තටම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයමයි. මේ අනිත්‍ය සංඥාවමයි. මේ සීයමයි. දැන් මේ සීය ගැනම අපි භාවනා පන්ති කරනකොට කියනකොට බොහෝ අය කියන ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ මොකද්ද? දැන් ඔය දේම තමයි කරගෙන යන්න තියෙන්නේ. හැබැයි අකුසල පැත්තේ ඒක අල්ලගෙන යන්න පුළුවන් බොහොම ලස්සනට. දැන් අර පාසල් සමයේ විච්ච පුංචි ගැටුම මේ වය වෘද්ධ වෙනකම් මේක අල්ලගෙන යනවා. ඉතින් ඔය විදිහට කුසල පැත්තේ සිහිය අනිත්‍ය සංඥාව එහෙම අල්ලගෙන ගියා නම් ඒ ජීවිතේම මගපල නිවන් දකින්න බැරිද? පුළුවන්. ඒ නිසා මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ කෙලෙස් පැත්ත එහෙමයි. දැන් බලන්න අපි හිතමු දැන් ගායකයෙක් කියන සින්දුවක්. ඉතින් විනාඩි 3ක 4ක සින්දුවක් කියන නේද? දැන් බලන්නකො දැන් අප සාමාන්‍ය ගායකයෝ අපි හිතමු සින්දු 20ක් 30ක් කියනවා කියලා. ඒකෙම බොහොම ජනප්‍රිය වෙන්නේ දෙක තුනක්. ඉතින් ඔය සංගීත සංදර්ශන වලට ගියාම මිනිස්සු ඉල්ලන්නේ අර Taman දන්න ගීයම. එතකොට බලන්න අර අයෝනිසෝ මානසිකාරයේ පැත්ත රාගය වැඩෙන දේවල් නැවත නැවත ඉල්ලනවා. හැබැයි බණක් අහනකොට අනිත්‍ය දුක්ඛ ගැන කිව්වොත් සමහරු කියනවා අනේ හැමදාම ওই පංචස්කන්ධෙ මොකටද ඔච්චර? එහෙම කියන්නේ නැද්ද? මෙතනනේ දුක. ඉතින් පංචස්කන්ධෙමනේ අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් ඉතින් අපිට අනිත් පැත්ත හිතුවොත් මම මේ දොස් කියනවා නෙවෙයි කාටවත් මේ හැමෝටම තියෙන ප්‍රශ්නය. කෙලස් පැත්ත පින්නතුනේ එහෙමයි. හැබැයි කුසල් පැත්ත එහෙම වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති පුරන්න වීරියක් තියෙන්න ඕන කියන්නේ අන්න ඒකයි. අකුසල පැත්ත නිකම්ම පහලට ගලන ගඟක් වගේ. කුසල පැත්තට අනිවාර්යෙන් ප්‍රබල වීරිය තියෙන්න ඕන. එහෙනම් දැන් කාටත් පැහැදිලි ඥාන්ති කරෝති. එනේන පාරට කෙලස් වලට ගහන්න ඕනේ. ඊළඟට අවසාන එක තමයි අනභාවං ගමේති. අන්න එහෙම කරගෙන යනකොට කවදාකවත් හටගන්නේ නැති විදිහට මේක නැති වෙලාම යනවා. ඉතින් ඕනම දෙයක් බලන්න අපේ යාළුවෙක් වුණත් එයා අපේ පස්සෙන් එන්න එන්න එන්න අපි එන එන පාරට ප්‍රතික්ෂේප කරා නම් එයා එන්නේ නැහැ නේද? කෙලෙස් වුණත් එහෙමයි. කෙලෙස් වුණත් එන එන හැම වාරයකම ප්‍රතික්ෂේප කරනවා නම් කෙලෙස් ඇතුළට එන්නේ නැහැ. එහෙමනම් මම මේ ධර්ම දේශනාවෙන් විශේෂයෙන් අපේක්ෂා කළේ අපි නිවන් අවබෝධ කරගන්න අභිලාෂය තියෙනවා නම් වීරිය කියන එක අංකයකට තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ කෙලෙස් සතුරා පරාජය කරන්න පුළුවන් කමක් නැහැ. මේ සඳහා අවශ්‍ය කරන අංග ටික ඉතාම කෙටියෙන් මතක් කළොත් ධර්මඥානය විශේෂයි. ඊළඟට කල්යාණ මිත්‍ර ඇසුර. ඊළඟට පින්නතුනි ප්‍රබල ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක පුංචි ශ්‍රද්ධාවක් නෙවෙයි. හොඳ ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන. ඊළඟට සීලවන්තකම හදාගන්න ඕන. ඔය ටික තියෙනවා නම් කෙනෙකුට මේ ධර්මය අල්ලන්න බොහොම පහසුයි. ඒ නිසා පින්වත් හැම දිනාටම සාම ශ්‍රද්ධාවෙන් අද මේ කෙරෙන මේ ධර්ම දේශනාව තුළින් පින්නතුන්ලාට මේ ධර්ම මාර්ගය යන්නට අවශ්‍ය කරන උපදෙස් රාශියක් කියුණා කියලා මම හිතනවා. ඉතින් පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පිටුවා ගන්නමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති